ගිය අවුරුදු තුනේ පාරවල් හැදුවා ගෙවන්න නැති. ඒත් පාරවල් වල කොන්ට්‍රැක්ට් එක දෙන්න ඉස්සෙල්ලා කොමිස් එක දෙන්න ඒක දෙන්නේ කොන්ට්‍රැක්ට් කාර්යය මුදලින්. ඉතින් සාමාන්‍යයෙන් ටෙන්ඩර් එක 150කින් වැඩි කරනවා කොමිස් එක දෙන්න. ලොකු ඒවා නම් ලොකු අයට දෙනවා, පොඩි ඒවා නම් පොඩි අයට දෙනවා. කොමිස් එක දුන්නාන් පස්සේ පාරවල් හදන්න කියනවා මුදල් කොටසක් ගෙවන්න. සම්පූර්ණයෙන් ගෙවලා නැහැ. ඉතින් අවුරුදු 3ක බිල් තිබුණා. කොහොමද ඒවා ගෙවන්නේ? ඒවා ගෙවන්න තියෙන නිසා තමයි එක එක හේතුවක් වුණේ ජනාධිපතිවරණය වේලාසනින් පවත්. ජනාධිපතිවරණය පවත්ලා දිනලා පාර්ලිමේන්තු ඡන්දේ පවත් පවත්වලා ඊට පස්සේ තමයි මේවට ගෙවන්න හිටියේ. බදු වැඩි කළා, වැට් වැඩි කළා, විදුලි බිල වැඩි කළා, තෙල් මිල වැඩි කළා. ඒවා කරන්ට ගියා. ඒ ජනාධිපතිවරණි මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ආවා.